මෙතෙක් ආදායම් බදු ගෙව්වේ ලක්ෂ හතමාරක් අවුරුද්ද ආදායම ලැබිච්ච අය. ප්‍රවීහ කරුණානායක මහත්තයා කරලා තියෙන්නේ ලක්ෂ හතමාර ලක්ෂ 25ට ඉස්සුවා. දැන් ලක්ෂ දෙකක් මාසෙකට ආදායම ලැබෙන. බදු ගන්න නැහැ මේට පස්සේ. අපේ රටේ ඉතිහාසයේ වාර්තාගත යෝජනාවක් මේක. මේකෙන් විශාල කොටසක් බදු ගෙවීමෙන් අත්තටක එකත රජ ආදායම ලැබෙන නෑ. ඊළඟට සමාගම්වල බද අඩු කරලා. දැතර සිට විසි අතර දාසෙර වෙනකොට ඉස්සාල කොටසක් ඉහල මධ්‍යය මන්දය ගෙවන්නම නෑ. එතකොට මේ හිස්තැන රජයාදාම අඩුවෙනකොට කොහෙන් දෙක ලබාගන්න කොම වක්‍ර බදුවලෙන් වැඩි කරලා ඔය පේන නෑ මේක UNP අයවෑ ඔවුන්ට චන්දර සල්ලිදීපු කට්ටිය තමයි ටාකට් කර ලොක්කොම සහන දිල තියෙන්නේ